ඒ අනේපිඬු සිටුතුමා ජීවිත අවසානයේදී තුසිත දෙව්ලොව ඉපදිලා රාත්‍රී මධ්‍යම රාත්‍රියේදී බුදුරජාණන් වහන්සේ දකින්න ජේතවනාරාමයට පැමිණිලා ප්‍රකාශ කළ ගාථා පිළක් තමයි අද අපි තෝරාගත්තේ මාතෘකාව හැටියට. මේ ගාථා පිළ දැක්වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ අනාථපිණ්ඩිකෝ වාද සූත්‍රයේයි. ඒ සූත්‍රය විස්තර කෙරෙන්නේ අනේ පිඬු සිටුතුමාගේ අවසාන මොහොතයි අවසාන මොහොතේ අහන්න ලැබුණු ආසන්න බණයි. අවසාන බණයි. ඒ සිද්ධිය මේ විදිහට පෙන්눔 කරනවා ඒ සූත්‍රයේ බුදුරජාන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වාසය කරන අවස්ථාවකම අනේ පිඬුසිරිනා දැඩිසේ ගිලන් වෙලා රෝගාතුර වෙලා සේවක පුරුෂයෙකුට කියනවා ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරන්න අනේ පිඬුසිට ගෘහපතියා භාග්‍යතුන් වහන්සේගේ පාවිඳිනවා කියලා මාව වෙනුවෙන් වන්දනා කරලා ප්‍රකාශ කරන්න අනේ පිඬුසිට තමා සිටුවරයා ගෘහපතියා දැඩිව ගිලන්නේ ඉන්නවා කියලා. ඊළඟට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ළඟටත් ගිහිල්ලා ඒ විදිහට වන්දනා කරලා මගේ නමින් වන්දනා කරලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට කියන්න අනුකම්පා පෙරදැරිව අනේපිඬු සිටුවරයාගේ ඒ ගෘහපතියාගේ නිවසට පැමිණෙන්න කියලා. ඉතින් අර පුරුෂයා ගිහිල්ලා පණිවිඩේ ඒ විදිහට ඉෂ්ට කරාම සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට පණිවිඩය ගෙවුවාම සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේත් පසු ගමන් කරන භික්ෂුව හැටියට එකතු කරගෙන අනිපිඬු සිටුමාගේ සිටුමැදුරට පැමිණියා. පැමිණිලා අර සාමාන්‍ය සුව දුක් විමසීමේ රටාව අනුව සූත්‍ර දේශනාවල ප්‍රතිබුද්ධක් වෙන ආකාරයට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අනිපිඬු සිටුමාගෙන් අහනවා කොහොමද ගෘහපතිය දුක් වේදනා අඩු වෙනවද ඉවසිය හැකි තත්වයක වේදනාව ඉවසිය හැකි තත්වයකදී ඉන්නවද යපිය හැකිද ඔය ආදී වශයෙන් සුව දුක් විමසනකොට අනේ පිණුසුතුමා ප්‍රකාශ කරන තමන්ගේ රෝගී අවස්ථාවේ බරපතලකම සාරිපුත්‍ර ස්වාමීනි මට වේදනා අඩු වෙනව නෙවෙයි එන්න එන්නම වැඩි වෙනවා මට යපෙන තත්වයක් සිවසිය හැකි තත්වයක් නැති බරපතල වේදනාවක් තියෙනවා කියලා ඊළඟට වේදනාවල තත්වයක් ප්‍රකාශ කරනවා හරියට ශක්තිමත් පුරුෂයෙක් තියුණු කඩුවකින් හිස පලන්න වගේ මගේ හිස රිදෙනවා හිස රුජාව තියෙනවා ඒ වගේම බලවත් පුරුෂයෙක් වරපටකින් හිස වෙලන්න වගේ වාත වේදනා හිසට දැනෙනවා ඊළඟට දක්ෂ ගව ඝාතකයෙක් ගෙරි කැත්තකින් බඩ කපන්න වගේ වේදනාවල් දැනෙනවා ඊළඟට තවත් උපමාවක් කියනවා ශක්තිමත් පුරුෂයන් දෙදෙනෙක් දුර්වල මිනිසෙකුගේ අත් දෙකෙන් අල්ලගෙන ගිනි වලක් ළඟට ගෙනහිලා තවන්න වගේ මට දැඩි වේ 1000ක් ශරීරයේ තියෙනවා කියලා ඔය විදිහට ඒ රෝගී අවස්ථා ප්‍රකාශ කළා. නමුත් ඒකට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දුන්නේ වෙන බෙහෙතක් නෙමෙයි ධර්ම ඖෂධයක්. එසේනම් ගෘහපතිය මෙන්න මේ විදිහට හික්මෙන්න කියලා. මෙන්න ධර්ම ඖෂධය ඊළඟට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ විදිහටයි ප්‍රකාශ කරන්නේ. එසේනම් ගෘහපතිය මෙන්න මේ විදිහට සිත යොදන්න ධර්මයේ මම ඇස උපාදාන වශයෙන් නොගනිමි. උපාදාන වශයෙන් නොගනිමි කියන්නේ ඇස දැඩිව අල්වා නොගනිමි තණ්හාවෙන්. ඇස උපාදාන වශයෙන් නොගනිමි. මගේ විඥාණය ඇස අසුරු කොට නොතිබෙන්නේය. ඒ හික්මීම කියන්නේ ඇස උපාදාන වශයෙන් අල්ලගන්නෙත් නෑ. මගේ විඥාණය මගේ හිත ඇස අසුරු කොට ඇස අල්ලාගෙන ඇස අසුරු කොට නොතිබෙන්නේය. කියලා ඒ වෙසේ හික්මිය යුතුයි කියලා ඊළඟට මේ පින්නතුන් දන්නවා මේ ආධ්‍යාත්මික ආයතන 6 ඇස කන නාසය දිව කය මන ওය හය ගැනමත් එක එකක් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා. ගෘහපතිය ඔබ කන දැඩිව උපාදාන වශයෙන් ග්‍රහණය කරන්න එපා. කන ඇසුරු කරගත් විඥානයක් මට නොවන්නේය කියලා ඒ විදිහට හික්මන්නේ. එහෙම එහෙම කියාගෙන ගිහිල්ලා මනස පිළිබඳවත් ඒ විදිහටම ප්‍රකාශ කරනවා. මම මනස උපාදාන වශයෙන් අල්ලා ගන්නේ නැත. මනස ඇසුරු කරගත් විඥානයක් මට නොවන්නේය කියලා මේ විදිහට ආධ්‍යාත්මික ආයතන වශයෙන් දැක්වෙන ඒ 6 පිළිබඳව ප්‍රකාශ කළා. ඊළාට බාහිර ආයතන හැටියට දැක්වෙන ඒවායේ අරමුණු ඒව ගැනත් මේ මේ විදිහටම කියනවා. මම රූපය උපාදාන වශයෙන් නොගනිමි. මගේ විඥානීය රූපය ඇසුරු කොට නොසිටින්නේය. මම ශබ්දයේ උපාදාන වශයෙන් නොගන්නෙමි. මගේ විඥානීය ශබ්දයේ ඇසුරු කොට නොසිටින්නේය කියලා ඒ විදිහට හික්මෙන්නේ. අන්තිමට කියනවා එතන කියනවා මනසට එන අරමුණු ධර්මයේ දක්වන්නේ ධම්මා නමින්. ධම්ම කියලා කියන්නේ දේවල්, හිතට එන දේවල්. මම හිතට එන දේවල්, හිතට එන අරමුණු දැඩි දැඩිව නොගනිමි. හිතට එන අරමුණු ඇසුරු කරගත් විඥානයක් මට නොවන්නේ. කියලා ඔන්න ඒ විදිහට ආධ්‍යාත්මික බාහිර ආයතන හය පිළිබඳව හිම ප්‍රකාශ කළා. ඊළඟට තව දුරටත් ඊළඟට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මේ හික්මීම හික්මිය යුතු ආකාරය දක්වනවා. මම මට චක්කු විඥානේ මම චක්කු විඥානේ උපාදාන වශයෙන් නොගනිමි. රස පිළිබඳ විඥානේ. චක්කු විඥානේ උපාදාන වශයෙන් නොගනිමි. මගේ සිත චක්කු විඥානේ ඇසුරු කොට නොසිටින්නීය. ඒ විදිහටම සෝත විඥානය, ඝාන විඥානය, જીවහා විඥානය, කාය විඥානය, මනෝ විඥානය කියලා කියන ඒ විඥාන හය පිළිබඳවත් එහෙම ප්‍රකාශ කරනවා. ඊළඟට ඒ විඥානය ඒ ඇති වුණාට පස්සේ ඇති වෙන්නේ ස්පර්ශයනේ. ඒ ස්පර්ශය පිළිබඳවත් ප්‍රකාශ කරනවා. චක්කු සංපස්සය මම ඇස පිළිබඳ ඒ ස්පර්ශය දැඩි ලෙස ග්‍රහණය නොකරමි. ඇස පිළිබඳ ස්පර්ශය ඇසුරු කරගත් විඥානයක් මට නොවන්නේ. මේ විදිහට චක්කු සම්පස්සය ඇස පිළිබඳ ස්පර්ශය ග්‍රහණය නොකරන්නේ නෙමෙයි. ඇස පිළිබඳ ස්පර්ශය නිෂ්ක්‍රය කරගත් වූ විඥානයක් මට නොවන්නේ. එතකොට චක්කු විඥානය ගැන කිව්වා වගේම ඒ වගේම මනෝ විඥානය දක්වා කියනවා. ඊළඟට චක්කු සම්පස්සය ඊළඟට කියනවා. චක්කු සම්පස්සයත් මම ඇසින් එන ස්පර්ශයත් අල්ලගන්නේ නැහැ. ඇස පිළිබඳ ස්පර්ශයත් ඇසුරු කරගත් විඥානයක් මට නොවන්නේය. ඊළඟට ඒ විදිහටම ඒ ස්පර්ශය නිසා ඇති වෙන වේදනාව ගැන ඊළඟට කියනවා. මම ඇස චක්කු සම්පස්සයෙන් ඇති වෙන වේදනාව මම උපාදාන වශයෙන් ග්‍රහණය නොකරන්නේමි. නොකරමි. චක්කු සම්පස්සයෙන් ඇති වෙන වේදනාව ඇසුරු කරගත් විඥානයක් මට නොවන්නේය. ඒ විදිහට කියාගෙන ගිහිල්ලා අන්තිමට මනෝ සම්පස්සයෙන් නැති වෙන සිතට සිතවිලි එන වැදීම තුලින් ඇති වෙන මනෝ සංපස්යෙන් ඇති වෙන වේදනාව මම ග්‍රහණය නොකරන්නේ. ඒ ඒ වේදනාව ඇසුරු කරගත් විඥානයක් මට නොවන්නේ. කියලා ওই විදිහට සලායතන ආශ්‍රයෙන් ප්‍රකාශ කරලා එතනින් නවතින්නෙත් නැහැ. මේ අච්චර වේදනාවක් තියෙනවයි කියලා කියපු මේ අනේපිඬු සිටුමාට මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ දෙන බෙහෙත මේ. ඔන්න ඊළඟට ඊළඟට ඒ වගේම ප්‍රකාශ කරනවා මෙසේ හික්මිය යුතුයි කියලා මේක එක එක පියවරක් වශයෙන් කියලා ඊළඟට ප්‍රකාශ කරනවා ධාතු 6 ගැන ධර්මයේ සඳහන් වෙනවා මේ පින්නතුන් සමහරව අහලත් නැතුව ඇති. පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන. බොහෝ විදිහට අහලා ඇතින් ධාතු 4 ගැන. නමුත් ඇතැම් තැන බුදුරජාණන් වහන්සේ දක්වනවා මේ පුද්ගලයා පුරුෂයා කියලා කියන්නේ මෙන්න මේ ධාතු 6යි. මොන ධාතු 6ද? පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන. ආකාශ විඥාන. පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන. ඔය ධාතු හයයි පුද්ගලයෙක් කියලා අපි හඳුන්වන්නේ. අන්න එතකොට ඒ ධාතු හය පිළිබඳවත් අර විදිහටම ආයපුතු ස්වාමීන් ප්‍රකාශ කරනවා. මම පඨවි ධාතුව උපාදාන වශයෙන් ග්‍රහණය නොකරමි. පඨවි ධාතුව ඇසුරු කරත් විඥානයක් මට නොවන්නේය. ආපෝ ධාතුව මම උපාදාන වශයෙන් ග්‍රහණය නොකරමි. ආපෝ ධාතුව ඇසුරු කරගත් විඥානයක් මට නොවන්නේය. ඔය විදිහට කියලා පඨවි ආපෝ තේජෝ වායෝ ඊළඟට ආකාශ ධාතුව ගැනත් එහෙම කියනවා. ආකාශ ධාතුව උපාදාන වශයෙන් නොගනිමින් ආකාශ ධාතු ඇසුරු කරගත් විඥානයක් නොවන්නේ. ඊළාට අන්තිම පුදුම විදියට ඒක කියනකොට තේරුම් ගන්නත් අමාරු විදිය. මම විඥාන ධාතුව උපාදාන වශයෙන් නොගනිමි. මම විඥාන ධාතුවවත් ඇසුරු කරගත් විඥානයක් මට නොවන්නේ මේ මරණ අවස්ථාවේ. මරණයට සූදානම් වෙන්න මේ හැටියට මේ කියන්නේ. ඉතින් ඔන්න ඔය විදියට ධාතු 6 පිළිබඳවත් අර විදියට උපාදාන ඉවත් කිරීමටත් නිස්සය කියන වචනේ එතන දෙනවා. ඒ අසුරු කරගත් කියන අපි මේ පාවිච්චි කරන්නේ නිස්සය කියන. උපාදාන නිස්සය කියන වචන දෙක ධර්මයේ ඊ타මත්ම වැදගත් වචන දෙකක්. අපි ඒක යථා කාලයේ අපි ඒක විස්තර කරනවා කරනවා. ඔන්න ඊළඟට ධාතු 6 ගැන කියලා ඉවර වෙලා ඊළඟට ඊළඟට මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පංච උපාදානස්කන්ධය ගැන ප්‍රකාශ කරනවා අර විදිහටම. මම රූප උපාදානස්කන්ධය දැඩිව ග්‍රහණය නොකරම උපාදාන වශයෙන් මගේ සිත, මගේ විඥානය රූප උපාදානස්කන්ධය ඇසුරු කොට නොසිටින්නේ. ඒ වගේම වේදනා උපාදානස්කන්ධය. සංඥා, සංඛාර, විඥාන පංච උපාදානස්කන්ධය පිළිබඳවත් අර විදිහට උපාදානයෙන් තොර, නිස්සයෙන් තොර අනුපාදාන අනිශ්චිත తত্ত্বය දිනු කර ගන්න ආකාරයේ කමඨහනක් මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දෙන්නේ. මහා ගැඹුරු කමඨහන. ඊළඟට එතනින් ඉවර කරේ නෑ. ඊළඟට කියනවා ඊළඟට තියෙන්නේ අරූප ධාන පිළිබඳව. මම ආකාසානංචායතන ආකාසානංචායතන කියන අරූප ධානය හෝ මම උපාදාන වශයෙන් අල්ලාගන්නේ නැත. මගේ සිත ආකාසානංචායතනයවත් අසුරු කරන සිටින්නේ. ඒ වගේම විඥානංචායතන, ආකින්චඤ්ඤායතන, නීව සංඥාන, ආසඤ්ඤායතන කියන අරූප ධාන තත්ත්වවත් මම උපාදාන වශයෙන් ගන්නෙ නැත. අන්තිමට මේ කෙනෙකුට හිතෙන් අල්ලගන්න පුළුවන් යම් තාග්දයක් කියනනම් ඒ ඔක්කොම අල්ලලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අවසාන පියවර හැටියට දෙන්නේ. මෙලොවක් ඔන්න අවසාන බෙහෙත හැටියට දෙන්නේ මම මෙලොව උපාදාන වශයෙන් අල්ලා නොගනිමි. මගේ විඥාණය මෙලොව ඇසුරු කර නොසිටින්නේ. මම පරලොව උපාදාන වශයෙන් නොගනිමි. මම පරලොව ඇසුරු මගේ සිත පරලොව ඇසුරු කොටගත් විඥානයක්. ඒක මෙලොවක් නෑ පරලොවක්. ඊළඟට ඊළඟට ප්‍රකාශ කරනවා ඔන්න ඒක පහළි වචන තියෙන්නේ දිඨ සුත මුත විඤ්ඤාත. දැන් මේ සලායතනයන්ගෙන් එන අරමුණු ධර්මයේ කෙටි කළා දක්වන හතරකට සමහර අවස්ථාවන්ට. දිඨ කියලා කියන්නේ දුටු. සුත කියන්නේ ඇසු. මුත කියලා කියන්නේ නෑයට, කයට, දිවට දැනුන. ඒ තුනම එක එකක් හැටියට එතන අරගෙන. විඤ්ඤාත කියලා කියන්නේ හිතට එන හිතවිලි. ඉතින් දිඨ සුත මුත විඤ්ඤාත එපමණක් නෙවෙයි. තව දක්වන පත්තං පරිවේසිතං අනුවිචරිතං මනස. සිතෙන් සොයා බලා පැමිණ විමසා බලන ලද යම් තාද්දයක් තියෙනවනම් යම් තා කරමුණු සිතෙන් ගන්න පුළුවන් නම් ඒ කිසිවක් මම උපාදාන වශයෙන් ගන්නෙ නැත. ඒ කිසිවක් ගන්නෙ නැත. ඒ කිසිවක් අරමුණු කරගත් විඥානයක් මට නොවන්නේ. මේ එතකොට ගෙලින්ම නිවනටයි යොමු කරන්නේ. මෙලොවත් නෑ, පරලොවත් නෑ. අර හිතට එන අරමුණු ඔක්කොම. ඒකක්වත් මේ මරණ අවස්ථාවේ ඒව උපාදාන වශයෙන් ගන්න එපාය. ඒවා අනිශ්‍රේ කරගත් විඥානයක් ඇති කරගන්න එපාය කියන උපදේශයයි ආරිපුත්තු සාන්නාංශය මේ දෙන්නේ. මේක හරියට කොටින්ම කියතොත් සමහර වෙද්දු අමාරු අවස්ථාවල දෙනුනේ සින්දුරන. අන්න ඒ වගේ බෙහෙතක් මේ සාරිපුත්තු සාන්නාංශය දෙන්නේ. ගැඹුරුම ධර්ම ඖෂධයක් දෙන්නේ. ඉතින් මේක මේ දේශනාව ඉවර වෙනකොට අනේ පිළිසිටුතුමා අඬන්න පටන් ගත්තා. කඳුළු වගුරවන්න පටන් ගත්තා. ඉතින් ආනන්ද සාමණේරයන්සේ හිතුවා මේ මරණ බය නිසා මේ අඬනවා කියලා. ඉතින් කියනවා මොකද සිටු ගෘහපතිය ඔබ මේ එතන අර වචනයක් යදනවා ඔබ කිඳා බහිනවාද? එහෙම නැත්නම් ඔබ බියසුළු ඔබ මේ පසුබානවද? මරණයට පසුබානවද? ඒක නිසාද මේ අඬන්නේ? ඔන්න ඊළඟට කියනවා නෑ නෑ ස්වාමීනි මම ශාස්ත්‍රුන් වහන්සේත් සිත වැඩිවීමට උපකාර වන්නා වූ ඒ සංඝයා වහන්සේත් මෙච්චර කාලයක් මම ඇසුරු කළා. නමුත් මට මේ වගේ මනක් අහන්න ලැබුණේ නැහැ කියලා මේ ප්‍රකාශ කරාම ඔන්න ඊළඟට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියනවා එහෙම මේ දේශනා නොකරන්න හේතුව ගිරුවපතිය අපට සුදු වස්ත්‍ර ඇඳගෙන ගිහියන්ට මේ වගේ දේශනා වැටහෙන්නේ නැත. ඒ කියන්නේ සුදු වස්ත්‍රය අඳින ඇඳගෙන ඉන්න ගිහියන් ගත කරන ජීවිතය දැක්කාම අපිට මෙහෙම දේශනා කරන්න හිතෙන්නේ නැත. මේවා මේ විදිහේ දේශනා අපිට කරන්න හිතෙන්නේ පැවිද්දන්ට. ඒ වෙනුවෙන්ම වෙන් වෙච්ච අයට කියලා අවසාරප ස්වාමීන් වහන්සේ කිව්වහම එතකොට අනේ පිඬු සිටානන් අන්න විශේෂ ආරාධනාවක් කරනවා. හරියට අර බ්‍රහ්මායාචනාව වගේ ආරාධනාවක් කරනවා ගිහියන් වෙනුවෙන්. මොකක්ද ඒ ආයාචනාව? එසේනම් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ගිහියන්ටද මෙවැනි මේ ධර්ම දේශනාව වැටහෙවා. ඒ ගිහියන් අතර ඉන්න පුළුවන් ගිහි පින්වතුන් අතරත් කෙලස් රජස් කෙලස් දූවිලි අඩු ගිහියන් ඔවුන්ට මෙවැනි ධර්ම දේශනා අසන්න නොලැබීමෙන් පරිහානියටපත් වෙන්න පුළුවන් කියලා ඔවුන් ආරාධනාවක් කළා මේ වගේ ගැඹුරු දේශනා ගිහියන්ටත් නින් පස්සේ දේශනා කරන්නයි කියලා අනේ පිඬු සිටානන්ගේ අවසාන ඉල්ලීම කළා. ඉතින් එහෙ කළා. ඉතින් සාරිපුත්තු ස්වාමීන් වහන්සේත් ආනන්ද හාමුදුරුවොත් පිටත් වෙලා වැඩම කළා. ඔය අතරේ දැන් පිට වෙලා නොබෝ වේලාවකින් අනේ පිඬු සිටානන් කලුරිය කරලා තුසිත දෙව්ලොව උපන්න. ඉපදිලා එදා රාත්‍රියේ බුදුරජාණන් වහන්සේ දකින්න. දැන් ඔය මේ පින්නතුන් කොතෙකුත් ඔය පිරිත් දේශනාවල පළමුවෙන් කියවෙන්නේ ජේතවනාරාමයේ දේවතාවෙක් ඇවිල්ලා හිටගෙන මෙහෙම මෙහෙම බුදුරජාණන් වහන්සේලා කරලා මේ විදිහට මේ විදිහට ප්‍රකාශ කළා කියලා. දැන් මේ එන්නේ කවුද? අනේ අනාථපිණ්ඩික දේව පුත්‍රයා. අනාථපිණ්ඩික දේව පුත්‍රයා අර විදිහට ආලෝක ඇතිව ඇවිල්ලා බුදුරජාණන්ට වන්දනා කළා. ඔන්න ඒ ප්‍රකාශ කළ ගාථා ටික තමයි අපි අර මේ මාතෘකාව හැටියට මේ අවස්ථාවේ මේ පින්නතුන් ඉදිරියේ තිබුවේ. දැන් ඒකේ අර්ථයත් අපි බලමු. ඉදං හිතං 제තවණං ඉසි සංඝනි සේවිතං ආවුත්තං ධම්ම රාජේන පීති සංජනනං මම මේ 제තවණය සංඝයා වහන්සේලා ඉසි සංඝනි සේවිතං කියන සංඝයා වහන්සේලා විසින් සංඝයා වහන්සේලා වැඩ වාසය කරන මේ 제තවණය ආවුත්තං ධම්ම රාජේන ධම්ම රාජ බුදුරජාන් වහන්සේ වැඩ වාසය කරන මේ 제තවණය පීති සංජනනං මම මට ප්‍රීතිය උපදවනවා ඒ විදිහට ප්‍රකාශ කළා ඊළඟට කියනවා තම්මං විජ්ජාජ ධම්මෝච සීලං ජීවිත මුත්තමං ඒතේන මච්ඡා සුද්ධාන්ති න ගොත්තේන ධනේනවා කර්මය එතන අපිට හිතා ගන්න තියෙන්නේ කුසල කර්මය. බොහොම කෙටියෙන් මේ ගාථාවේ තියෙන්නේ අපිට අර්ථය පිළිබඳව නානාවිද මතභේද තියෙනවා. අපිට හිතා ගන්න තියෙන්නේ කුසල කර්මය. කම්මං විජ්ජා කියලා කියන්නේ අවබෝධය ඥානය සම්මා සම්මා දෘෂ්ටි සම්මා සම්මා දෘෂ්ටි ආදී ගැනෙනවා. ධම්මෝච ධර්මය කර්මය, විද්‍යාව, ධර්මය, සීලං ජීවිත මුත්තමං. ශීලය අනුවගේ ජීවිතය මේවා යුතුම් දේවල්. ඒතෙන මච්ඡා සුද්ධන්ති මිනිසෙන් පිරිසුදු වෙන්නේ මේවයි. න ගොත්තේන ධනේනවා. ගෝත්‍රේනවත් ධනෙන්වත් නෙවෙයි. තස්මායි පඬිතෝපෝසෝ සම්පස්සං අත්ථමත් වෙනෝ. එම නිසා පඬිත පුරුෂයා තමාගේ යහපත ගැන සොයන්නේ යහපත දකින්නේ යෝනිසෝ විචිනේ ධම්මං ඒවං තත්ත්ව විසුජ්ජති. යෝනිසෝ විචිනේ ධම්මං කියලා කියන්නේ අනිතන ධම්ම විචේ සම්බොජ්ජංගයට අදාළ එකක් කියන්නේ. නුවණින් ධර්මයන් පිරික්සන්නේ ධර්මයන් විමසා බලන්නේ. ඒකට තමයි අර සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අර අර කාරණා අවසාන බණේ ධර්මයේ පිළිබඳ ප්‍රකාශ කරලා තියෙන්නේ. එතකොට අනිපිඬුසුදු සමාත් මෙතන කියනවා මේ නැති පුද්ගලයා නුවණින් ධර්මකාරණා විග්‍රහ කරලා විමසලා බලන්නේ. ඒවන් තත්ත්ව විසුද්ධිය ඒ විදිහටයි විසුද්ධිය ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට ඔන්න සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ගැන විශේෂ ප්‍රශංසාවක් අවසාන ගාථාවේ. සාරිපුත්තෝ පඤ්ඤාය සීලේන උපසමේනච යෝහි පාරගතෝ භික්ඛු ඒතාව පරමෝසියා. යම් කෙනෙක් යම් භික්ෂුවක් නිවන් පරදරයට යනවනම් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ තමයි මෙන්න මේ කියාපු කාරණා වලින් අග්‍ර ඒ தത്വයට වඩා ඉහළට යන්න බෑ කියන එකයි සාරිපුත්තෝ පඤ්ඤාය ප්‍රඥාවෙන් සීලෙන් උපසම උපශාන්ත බවින් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ තමයි ඒ පරතරට ගිය භික්ෂුන් අතර අග්‍ර කියන එකයි ඒ ගාථාවෙන් ප්‍රකාශ කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේත් ඒක අනුමත කළා. ඊළඟට මේ අනේපිඬු අනාථපිණ්ඩික දේව පුත්‍රයා ඒ ගාථා ප්‍රකාශ කළා. බුදුරජාණන් සිට වැඳලා පැදුණු කරලා අතුරුදහන් වුණා. පස්සෙන්ද උදෑසන බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලා අමතලා කියනවා මහණෙනි ඊයේ රාත්‍රියේ එක්තරා දේව පුත්‍රයෙක් එක්තරා කියලා කිව්වේ එක්තරා දේව පුත්‍රයෙක් ඇවිල්ලා මට මෙන්න මෙහෙම මට වන්දනා කරලා ඉවලා මේ විදිහේ ගාථා පෙළක් කිව්වා. කියලා නික්ම ගියා කියනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීන් එකත් එකටම ඔය අනාථපිණ්ඩික දේව පුත්‍රයා වෙන්නේ නැති. මොකද අනේ අනාථපිණ්ඩික ගෘහපතියා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කියන්නේ බොහොම විශේෂ පැහැදිලිමක් ඇති ඇතිවයි හිටියේ. බුදුරජාණන් වහන්සේ ඒක එහෙමයි කියලා ප්‍රකාශ කරනවා. එතනින් මේ සූත්‍ර දේශනාව අවසානයයි. ඉතින් දැන් මේ පින්නතුන් අනේ බිඳු සිතානන් කියනකොට එකපාරට මතක් වෙන්නේ දාන කතා. නමුත් කොයි විදිය කෙනෙක්ද කියලා දැන් ඔන්න හිතා ගන්න පුළුවන් අනේ පිඬුසිතාන. මහා ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්. එතකොට අර මේ ගිහි පින්වතුන්ගේ සංකල්පය ඇත්ත වශයෙන් මේ සාමාන්‍ය මේ යුගයේ විශේෂයෙන්ම ගිහි ජීවිතය ගත කරන අය සමහර විට විදර්ශනා බණ ආදිය ගැන උපේක්ෂා වෙනවා. නමුත් අර අනේ පිඬු සිතානන් කළ ආරාධනා අනුව අපටත් මේ මේ විදර්ශනා බණ මේ පින්නතුන්ට මේ බණෙන් යමක් ලැබෙනවා නම් මේ අනුමෝදන් කරන්න වටිනවා අනේ අනාථ පින්ඩික දේව පුත්‍රයාට තුසි දෙව්ලොව. ඉතින් මේ අපිට හිතා ගන්න පුළුවන් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ අවසාන අවස්ථාවේදී මේ තරම් ගැඹුරු දේශනාවක් අනේ පිණුසිතානන්ට ප්‍රකාශ කළෙමක් නිසාද කියලා. අනේ පිණුසිතානන්ගේ ජීවිතයේ සැඟවුණු පැත්තක් අපි මතු කරගත්තොත් මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මෙවැනි ගැඹුරු දේශනාවක් ඉදිරිපත් කිරීමට හේතුව සලකා ගන්න පුළුවන්. මේ පින්වත්තුන් කොටිකුත් අහලා තිබෙනවා. අනේ පිණුසිතානන් ජේතවනාරාමය ජේතවනාරාමය මිලදී ගත්තු හැටි. ඒ ජේත කුමාරයා කාසි මේකේ අතුරුලා දුන්නොත් මිසක් දෙන්නේ නැහැ කියලා තරමට ප්‍රකාශ කරාම අනේ පිණිස්තරාණන් එහෙනම් ගත්තා තමයි. එහෙනම් දැන් මං මිලට ගත්තා කියලා ඒ මොහොතේම ආයි එක හිති හිති දිවිලි දෙකක් නැහැ. රන් කාසි අතුරුලා ඒ කියාපු විදියටම කරත්ත වලින් හතරන් කාසි ගෙනවලා ජේතවනාරාම පුරා අතුරුලා ඒක මිලියට ගත්ත බව මේ කවුරුත් පින්නතුන් දන්නවා. ඒකට කොයිතරම් අතහැරීමේ ශක්තියක් අනේ පිණුසිරා සිටුතුමා තුල තියෙන්නේ නැද්ද? ඒ වගේම ඒකට ජේතවනාරාමය කියලා නම. තමන්ගේ නම නෙමෙයි දැන් මේ. ඉතින් විවහාරයට ආව අනාථපිණ්ඩික ආරාමය කියලා. නමුත් ජේතවන. ජේත කුමාරයා අවසානයේ ඒ ශ්‍රද්ධාව දැකලා ඉන් කොටසක් අවසානයේ ඉල්ලගෙන ඒ ඒ ඒ ටික ගලා නමුත් ඒ වෙනකොට ජේතවනාරාමය රන්කාසි වලින් පුරවල ඉවරයි. ඉතින් ඒ ඒක පැත්තක්. ඒ වගේම තමයි අනාථපිණ්ඩික සිටානන් තමන්ගේ නිවසේ නිතිපතා සිය ගණන් බුද්ධ ප්‍රමුඛ සංඝයා වහන්සේලාට දන් දෙමින් ඉඳලා අන්තිමට ඒකම ඒ සිටානන් අර තමන්ගේ අය කැමියන් අය ආදායම් වශයෙන් තිබුණු නායකාරීන් පස්සේ එළවල ගියේ නෑ. ඔහොම ඔහොම ක්‍රමක්‍රමයෙන් එහෙම් පිටින්ම ධානය පරිහානියටපත් වෙලා අන්තිමට එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ අහනවා අනේ පිණිසිටානන්ගෙන් කොහොමද සිටානේනි? ගෙදර තාම දානි දෙනවද? එසේය ස්වාමීනි කාඩි හොද්දයි නියුඩු හාලේ බතයි. කාඩි හොද්දයි නියුඩු හාලේ. ඒ தත්ත්වෙට බහැලා ඒත් දන් දෙනවා. ඉතින් කොයිතරම් පුදුම උපේක්ෂාවක්, කොයිතරම් පුදුම පරිත්‍යාග ශීලීත්වයක් අතහැරීමේ ශක්තියක්. එතනම අනාත්ම. එතනම අනාත්ම. එතකොට අනාත්ම දර්ශනය ඒ තුල තියෙන්නේ. මම මාගේ කියලා නෑ. තුනුරුවන් વિશેයි ඔක්කොම අතහැරියා. අන්න ඒ එතකොට ඒ ඒ ක්‍රියාවෙන් ඒ පැත්ත වගේම අනේ පිණිසිටානන්ගේ ඥාන ශක්තිය හෙළි වෙන එක්තරා ප්‍රවෘත්තියක් අංගුත්තර නිකායේ දසක නිපාතයේ එක්පාසක වර්ගයේ සඳහන් වෙන කෙනෙකුට බලන්න ඕන නම් මේ අනේපිනුසිරාණන් එක දවසක් දා මධ්‍යහන වේලාවේ බුදුරජාණන් වහන්සේ දකින්න පිටත් වෙලා ටික දුරක් යනකොට හිතුණා මේ වෙලාව හොඳ නෑ භාග්‍යතුන් වහන්සේත් විවේකයෙන් වැඩ ඉන්නවා සංඝයා වහන්සේලාත් භාවනා යොමු වෙනවා ටිකක් පරක් වෙලා යන්න ඕන කියලා යන්න ඕන මම තීර්ථකාරාමයට කියලා හේ ළඟ තිබුණු අන්‍ය තීර්ථක ආරාමයකට ගියා. ඒ බඳු සිද්ධි බොහෝ විට සඳහන් වෙනවා. ඈතදීම දැකලා උන්න බුද්ධ ශ්‍රාවකෙක් වෙනවා කියලා ඒ අය පිරිස නිහඬ කළා. කරාට පස්සේ අනේ පිනිස්ටට ආනන් ගිහිල්ලා සතුරු සාමිච්චි කරාට පස්සේ මේ තීර්ථක අහනවා ගෘහපතිය කියන්න බලන්න ශ්‍රමණ ගෞතමයන්ගේ දෘෂ්ටිය මොකද්ද කියලා. ඒකට අනේ පිනිස්ටට ආනන් පිළිතුරු දෙනවා. සාමීනි සාමීනි කියලා ආමන්ත්‍රණය කරන්නේ මේ ඉතින් තීර්ථක ඒ එක්තරා විදිහක ශ්‍රමණ ඉන්නේ. ස්වාමීනි මේ මම දන්නේ නැහැ භාග්‍යතුන් වහන්සේගේ දෘෂ්ටි මොනවද කියලා සම්පූර්ණයෙන් මම දන්නේ නැහැ. හොඳයි එහෙනම් ගෘහපතිය ඔබ ශ්‍රමණ ගෞතමයන්ගේ දෘෂ්ටිය දන්නේ නැහැ. කියන්නේ එහෙනම් මේ සංඝයා වහන්සේලාගේ භික්ෂුන් වහන්සේලාගේ දෘෂ්ටිය මොකද්ද කියලා. එතකොට ඒකට තානේ පිණිසිට අනන් කියනවා ස්වාමීනි මම මේ ඔය ඔක්කොම සෑම භික්ෂුන් වහන්සේලාගේම මේ දෘෂ්ටි මම ඒකක් දන්නේ නැහැ. හොඳයි එහෙනම් ගෘහපතිය ඔබ ශ්‍රමණ ගෞතමයන්ගේ දෘෂ්ටිය දන්නේත් නැහැ. ඒ භික්ෂුන් වහන්සේලාගේ දෘෂ්ටිය දන්නේත් නැහැ. කියන්න බලන්න ඔබේ දෘෂ්ටිය මොකද්ද කියලා. ඔන්න එතකොට අනේ පිණුසිරාණන් කියනවා මගේ දෘෂ්ටිය මොකද්ද කියන එක මට අමාරු නෑ කියන්න. නමුත් ඉස්සෙල්ලා ඔබ වහන්සේලා ඔබ වහන්සේලාගේ දෘෂ්ටි කියන්න කියලා ඔන්න ආරාධනා කළා. ඔන්න එතකොට ඒ ඒ පරිබ්‍රාජකින් එක එක්කෙනා තමන්ගේ දෘෂ්ටි කියනවා. ඒ වගේ ධර්මයේ නිතර සඳහන් වෙන දස අව්‍යාකට වස්තු කියලා ඒ ප්‍රශ්නේ වලට ගැනීමවා එතන දක්වන්නේ. ඔන්න එක්කෙනෙක් කියනවා මගේ දෘෂ්ටිය මේකයි. ලෝකයේ ශාස්වතයි. ශාස්වතයි කියන්නේ සදාකාලිකයි. මේකම සත්‍යයි අනිසියල්ල බොරුයි. ඒකයි මගේ දෘෂ්ටිය. ඊළඟට දෙවන්නේ කියනවා තමන්ගේ දෘෂ්ටිය. ලෝකය අශාස්වතයි. ලෝකය සදාකාලික නොවේ. ඒකයි මගේ දෘෂ්ටිය. අනිත් සියල්ලම ඒ අර අනිත් හැම දෙයක්ම බොරු. ওই විදිහට ලෝකයේ කෙලවරක් ඇත, කෙලවරක් නැත, ජීවයත්, ප්‍රාත්මයක්, ශරීරයත් එකය ආත්මය වෙන එකක් යා ශරීරය වෙන එකක් ය ඔය දසවස් කාරණාවලට අහු වෙන දේවල් මේ කෙටියෙන් කියන්නේ ඊළඟට ඒ වගේම කියනවා අනිත් හතර තමයි තථාගත වරයා ඒ කියන්නේ යම් ශාසනයක උතුම්ම තත්වයටපත් වෙච්ච පුද්ගලයා මරණින් මතු වෙයි මරණින් මතු ඉන්නවා තව ඊළඟට අනිත් එක්කෙනා කියනවා මරණින් මතු නොවේ කියන එකයි මගේ දෘෂ්ටිය තව කෙනෙක් කියනවා වෙයි සහ නොවේ අන්තිම එක්කෙනා කියනවා මරණින් මතු වෙයි වෙයි නොවේයි නොවේයි නොවේයි කියලා ওই ධර්මයේ නිතර සඳහන් වෙන දෘෂ්ටි. ওই දෘෂ්ටි තමයි ඔය තීර්ථකයන් බොහෝ විට බුදුරජාන් වහන්සේටත් ඉදිරිපත් කළේ. දැන් මෙතන ඒ ඒ දෘෂ්ටිගත් වූ අය තම තමන්ගේ දෘෂ්ටි ප්‍රකාශ කළා. උන් එතකොට අනේ පිඬුසිතානන් කියනවා. හොඳයි එහෙනම් ඔය එක එකක් කියනාට කියනවා මේ යම් කෙනෙක් ඔය දැන් ඔබ වහන්සේලාගෙන් යම් කෙනෙක් කිව්වනම් ලෝකීය ශාස්ත්‍රයයි මේ පමණක් සත්‍යයන් සියල්ල බොරු කියලා ඒ දෘෂ්ටිය එක්ක තමන්ගේම අයෝනිසෝ මනසිකාර කියලා කියන වැරදි මෙනෙහි කිරීම තුලින් උපන්න එකක්. එහෙම නැත්නම් වෙන කෙනෙකුට කන් දීලා ලබාගත්තු පරතෝ ഘോഷ වශයෙන් අනුන්ගෙන් අසාගෙන දැනගත්තු එකක්. ඒ ඒ හැම එකක්ම අනිත්‍යයි සංඛතයි හිතෙන් ගොතාගත්තු චේතයිතයි සිතින් ගොතාගත්තු සංකල්පයක් පමණයි. ඒක පටිච්ච සමුප්පන්නං ප්‍රතිච්ච සමුප්පන්න දෙයක් ඒ හැම දෙයක්ම අනිත්‍යයි. ඒ අනිත්‍ය වූ සකස් කරගන්නා ලද්දා වූ එවැනි දෘෂ්ටියකටයි ඔබ එවැනි දෘෂ්ටියකුයි ඔබ අල්ලගෙන ඉන්නේ. දුක් සහිත දෙයකයි ඔබ අල්ලගෙන ඉන්නේ කියලා ඒක ප්‍රතික්ෂේප කළා. ඒ විදිහට අර අර දහ දිනාගෙම දෘෂ්ටි අනේ පිණුසිරාණන් ප්‍රතික්ෂේප කළා. ඒ හැම එකක්ම සංඛතයි, අනිත්‍යයි, පටිච්ච සමුප්පන්නයි, දුක් සහිත දේවල් කිය. ඔන්න ඒක ප්‍රකාශ කරාට පස්සේ අර පරිබ්‍රාජකින් කියනවා එහෙනම් කියන්න බලන්න ගහපති ඔබේ දෘෂ්ටිය මොකද්ද කියලා. ඔන්න ඉතින් ඊළඟට අනේ පිණුසිරාණන්ගේ වාරය ආවා. ප්‍රකාශ කරනවා යමක් යම් තාක් ලෝකයේ තියෙනවා නම් පටිච්ච සමුප්පන්න සංඛත හේතු ප්‍රත්‍යයන්ගෙන් උපන්නා වූ චේතිත සංඛත කියලා කියන සංස්කාරයන්ගෙන් සකස් කරගත්ත යම් තාග්දයක් තියෙනවනම් ඒ හැම දෙයක්ම අනිත්‍යයි දුක්ඛයි ඒ යම් ඒ හැම දෙයක්ම මම අනාත්ම වශයෙන් දකිනවා ඒ එකක්වත් මම ඒතන් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තා කියලා මම අල්ලගන්නේ නැත මෙය මගේ මෙය මම වෙමි මෙය මගේ ආත්මයයි කියලා මම මේ එක එකක්වත් අල්ලගත්තේ අල්ලගන්නේ නැත. ඔන්න එතකොට ඒක කිව්වහම කියනවා එහෙනම් මේ ගෘහපතිය ඔබේ දෘෂ්ටිය මේකද? ඔය කියන එක දෘෂ්ටිය. ඔන්න තව ටිකක් පැහැදිලි කරනවා. ඒකත් නෙවෙයි මගේ දෘෂ්ටිය. මම සම්‍යක් ප්‍රඥාවෙන් මම ප්‍රත්‍යක්ෂ කරගන්න තියෙනවා මේ හැම දෙයක්ම මේ සංකත වූ හැම දෙයක්ම ප්‍රතිසංස්ථාන හැම දෙයක්ම අනිත්‍යයි ගෙවි යන ස්වභාවය ඇති කියන එක මම ප්‍රත්‍යක්ෂ කරගෙන තියෙනවා ඊටත් වඩා ඉහළ විමුක්තියක් නිස්සරණයක් ඒ කියන්නේ නිවන මම දැකලා තියෙනවා ඒ කියන්නේ සෝවාන් කෙනෙක් හැටියට අන්න මේ උත්තර දෙන්නේ සම්මාදිට්ඨිය පිහිටලා අර කියාපු අර මිත්‍යා දෘෂ්ටි නෙමෙයි සම්මාදිට්ඨිය පිහිටලා ඉතින් ඔය පිළිතුරු දුන්නාට පස්සේ එතන සඳහන් වෙනවා අර පරිබ්‍රාජකින් ඒ අයට කට උත්තර නැති වුණා කියන ඒ විදිහේ තත්වයක්. ඔවුන් බිම බලාගෙන තමන්ගේ පරාජය පිළි අරගෙන හිටියා. නිශ්ශබ්ද වෙලා නිහඬ වෙලා බිම බලාගෙන හිටියා. එතකොට අනේ පිඬුසිරාණන් පිටත් වෙලා ගිහිල්ලා වුණ බුදුරජාණන් වහන්සේට මේ ප්‍රවෘත්ති ප්‍රකාශ කරනවා. මම මෙන්න මෙහෙම කලින් මේ ගිහිල්ලා බර බ්‍රාජකින් මේ විදිහට ප්‍රශ්න ඇහුවා. මම මේ විදිහට කිව්වා. මොන බුදුරජාණන් වහන්සේ ඊළඟට ප්‍රකාශ කරනවා සාදු සාදු. බොහොම හොඳයි ගෘහපතිය. ඔන්න ඔය මෝග පුරිසයින්ට විටින් විට නිග්‍රහ කරන්න ඕන ওই විදිහට. ඔය මෝග පුරිසයින්ට විටින් විට ඔන්න ඔය විදිහට නිග්‍රහ කළ යුතුය කියලා ඒ සිතානන්ට එතෙන්දී ප්‍රශංසා කළා. ඉතින් සීතානන් ඊළාට ඇඳලා පිට නික්මලා ගියාට පස්සේ සංඝයා වහන්සේලා අමතලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. මහණෙනි අවුරුදු 100ක් උපසම්පදාවෙන් අවුරුදු 100ක 100ක් ඇති ඒ කියන්නේ වස් 100ක් ඇති භික්ෂුවක් වුණත් අර තීර්ථයකින්ට පිළිතුරු දිය යුත්තේ ඔන්න ඔය අනේ පිඬු සිතානන් දුන්න ආකාරයටයි කියලා. කොහොමද වැඩේ? එතකොට අනේ පිඬු සිතානන් අපි මේ දානපතියෙක් හැටියට සලකන්නේ අන්න අර තරම් අර පරිබ්‍රාජකෙන් නිහඬ කරන්න පුළුවන් තරම් ධර්මානුකූලව මේ ධර්මයේ ඉදිරිපත් කරන්න අවුරුදු 100ක් ශාසනය හිටි භික්ෂුවකට භික්ෂුවකගේ තරම් දක්ෂකමක් ඇති කෙනෙක් හැටියට අනු බුදුරජාණන් වහන්සේ අවස්ථාවේ අනේ පිණුසිතානන් පිළිබඳව ප්‍රකාශ කළා. ඒවෙන් අපිට හිතා ගන්න පුළුවන් අර අනේ පිණුසිතමා සෝවාන් තත්ත්වයේ පමණක් ලබා හිටි නමුත් ඒතුමා අනාත්ම දර්ශනය අනාත්ම දැන් මෙතනත් කියවෙන්නේ ඒ තන ඒ තන් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තා. මෙය මගේය මෙය මගේ මම වෙමි මෙය මගේ ආත්මයයි කියන ඒක නෙවෙයි මගේ දර්ශනය. ඒකයි මගේ දර්ශනය. ඒ කියන්නේ අර විදර්ශනාත්මක අවබෝධය එතන කියන්නේ. සාමාන්‍ය ලෝකයා ආත්ම හැටියට ගන්න එක අනේ පිණුසිතානන් අනාත්ම හැටියට දුටුවා. ඉතින් ඔන්න ඔය ඒ අනාත්ම දර්ශනයටම ගැලපෙන ආකාරයටයි එතකොට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මෙතන මේ අවසාන බණ ඉදිරිපත් කරලා තියෙන්නේ. මොකද කෙනෙක් මැරෙන්න ඉන්නකොට අල්ලගන්නේ මොනවද? ඔන්න ඔය ටික තමයි. මේ හය තුලයි බුදුරජාණන් වහන්සේගේ වචනය අනුව හය තුලයි ලෝකේ උපන්නේ. චසු ලෝකෝ සමුප්පන්නෝ. හය තුලයි ලෝකයේ සියලුම සම්බන්ධතා පවත්වන්නේ. චසු කුබ්බති සන්තම. මේ හයම අල්ලගෙන තමයි ඡන්න මේව උපාදාය ලෝකයා මේ හයෙහිම වෙහෙසටපත් වෙන්නේ චසු ලෝකෝ විහඤ්ඤති. ඉතින් මේ විදිහට නොයෙකුත් අවස්ථාවල දක්වන තියෙනවා මේ සලායතනය මේක පිළිබඳ උපාදානය අතහැරීමේ ක්‍රමයයි සාරිපුත්‍ර සාන්නාංශයේ අවසාන අවස්ථාවේ අනේ පිඬුසිතානන්ට මතක් කර දුන්නේ. යම් තාකේ උපාදාන වශයෙන් දැන් ධර්මයේ නිවන හඳුන්වන වචන දෙකක් තිබෙනවා. අනිසිතෝ අනුපාදානෝ නිස්සය කියලා කියන්නේ යමක් පිට යමක රඳා සිටීම යමක් ඇසුරු කොට සිටීම කියන එකයි. උපාදාන කියලා කියන්නේ අල්ලා ගැනීම. ඔන්න ඔය දෙකෙන් නිදහස් වුණු තැන තමයි නිවන කියන්නේ. අනිසිතෝ අනුපාදාන. ඉතින් මේ ඒකටයි මේ හිත සකස් කරේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ දේශනාව තුල. මේ එකක්වත් පළමුවෙන්ම අපි කිව්වනේ ඇස ඇස උපාදාන වශයෙන් ග්‍රහණය නොකරමි. මගේ සිත ඇස ඇසුරු කොට නොබව තින්නේ යන්න නිස්සිත කියන වචනේ. ඉතින් උපාදාන නිස්සය කියන වචන දෙක ආශ්‍රිතව මේ විදර්ශනාවේ ගැඹුරු පැත්තක් ඒක සාමාන්‍ය ලෝකයා අවසාන අවස්ථාවේ ග්‍රහණය කරන්නේ ওই ටිකෙන් අල්ල ගන්නවා. ඒ අල්ලගත්තු එක තමයි ඊළඟට නැවත භවයක් මවන්නේ. මේ පින්න තුන අහලා තියෙනනේ උපාදාන පත්‍යා භව. භව පත්‍යා ජාති. ওই පටිච්චසමුපාදේ තියෙන්නේ. අල්ලා ගැනීම නිසා පැවැත්මක් ඇති වෙනවා. ඒ පැවැත්ම නිසා උපතක්. ඉතින් උපත ඇති වුණු තැන ජරා මරණ ඔක්කොම තියෙනවා. ඒක නිසා මරණ අවස්ථාවේදී යමක් සිතින් අල්ලගත්තොත් ඒ අරමුණ අනුව උත්පත්තිය ලබනවා. ඉතින් මෙතන වෙන සාමාන්‍ය අරමුණු පමණක් නෙවෙයි මෙතන සාරිපුත්තු සානන්සේ දැක්ුවා. ඊටාම සියුම් අරමුණු වල ආරූප ලෝක බව. ඒ කිසිවක් අත්අල්ලන්නේ. මෙලව අල්ලන්නත් එපා, පරලොව අල්ලන්නත් එපා කියලා කිව්වා අන්තිමට. ඉන් පෙන්눔 කරන්නේ නිවන හැර වෙන කිසිවක් හිත යොමු කරන්න එපා කියලා. නිවීම කියන එක මොකද්ද කියලා ඒ ආශ්‍රයෙන්ම තේරුම් ගන්න පුළුවන්. යටත් පිරිසෙන් හිතට එන අරමුණුවත් හිතින් සොයා බැලූ අල්ලාගත්තු ඒ යම් දෙයක් තියෙනවා නම් ඒ කිසිවක් ඒක කිසිවක් උපාදාන වශයෙන් නිස්සය වශයෙන් ගන්න එපා කියන එකයි අසාරිපුත්තු සාන්නාංශයේගේ අනුශාසනය. මේන් අපිට හිතා ගන්න පුළුවන්. එතකොට මේ දැන් සතිපට්ඨාන සූත්‍රයේත් මේ පින්නතුන් ඔය ඒවා කියවපු ඒවා හදාarpු අය ඒවා ක්‍රියාත්මක කරන අය දකින්න නැති. නිරන්තරයෙන්ම සතිපට්ඨාන සූත්‍රයේ එක් එක් ඡේදයේ අවසානයේ සඳහන් වෙනවා විදර්ශනාවට අදාළ කොටසක් සතිපට්ඨාන භාවනා නමින් හැඳින්වෙන ඒක අවසාන වෙන්නේත් ඔන්න නිස්සය උපාදාන කියන වචනේ අනිසිතෝච විහෙරති නැචකින්චි ලෝකේ උපාදීයති අනිසිතෝච විහෙරති නැචකින්චි ලෝකේ උපාදීයති කිසිවකට කිසිවක් මත රඳා සිටින්නේ නැහැ කිසිවක් ඇසුරු කරගන්නේ නැත් නෑ ඒ වගේම ලෝකයේ කිසිවක් අල්ලගන්නේ නැහැ එතකොට සතිපට්ඨාන භාවනා පුරුදු කරන පින්වතාට පවා බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරලා තියෙන්නේ එතකොට මේවා මේ සතිපට්ඨාන භාවනා පුරුදු කරන්නේ මොකටද ඊළඟට ඒකත් කියවෙනවා ඒ සතිපට්ඨාන සූත්‍රයේම දැන් මේ පින්නතුන් දන්නවා සතිපට්ඨාන භාවනාවේදී නම් අරමුණු හතරක් තියෙනවා. කය, වේදනාව, සිත, ධම්ම කියලා කියන්නේ සිතට එන අරමුණ. දැන් මෙතනත් මේ දැඩි වේදනාවක් තුලින් මේ ආනේ පිණිසට ආනන් පැමිණිලි කරේ. මේ තරම් බරපතල වේදනාවක් මට තියෙනවා. නමුත් වේදනා නාශකයක් නෙවෙයි සාරිපුත්තු සාමණේරයන්සේ දුන්නේ මෙතන. සාමාන්‍ය ලෝකේ හිතන වේදනානාශකයක් නෙවෙයි. අන්න අර නිවන් අමෘතය තුලින් මේ වේදනාව ජය ගන්න හැටි. ඒ උපාදානය තුලයි එතකොට මේ වේදනාව බලපවත්වන්නේ. ඒක නිසා ඉතින් අර සතිපට්ඨාන සූත්‍රයේත් කියනවා අත්ති කායෝතිවා පනස්ස සතිපත්චුපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය පතිස්සතිමත්තාය සතිපට්ඨාන සූත්‍රයේ කායානුපස්සනා කොටස වඩන පින්වතාට පවා බුදුරජාන් වහන්සේ අවසානයේ කියන්නේ මොකද්ද මේ කයක් ඇත කියලා හිතාගන්නෙත් හුදෙක් වෙන එකට නෙමෙයි හුදෙක් ඥානමත්තාය තමන්ගේ ඥානය දිනු කර ගැනීමටත් පතිස්සතිමත්තාය සිහිය දිනු කර ගැනීමට සතිපට්ඨාන සූත්‍රයේ මම ඉදිරියට යමි පස්සට යමි කියලා ওই විදිහට ගොතිගුත්තේ සූත්‍ර තියෙනවා මේ මේ සූත්‍රයේ සඳහන් වෙනවා මම ගැන මා ගැන සඳහන් වෙනවා නැත්නම් තමාගේ ශාරීරිය හැටියට නමුත් අවසානයේ කියනවා කයක් ඇතේ කියලා හිතා ගන්න තියෙන්නේ ඒකත් මේ කය කයක් ඇතේ කියලා හිතා ගන්නෙත් හුදෙක් තමන්ගේ ඥානයත් සතියත් දිනු කර ගැනීම සඳහා පමණයි අවසාන වශයෙන් කියන්නේ අන්න අර අනිසිතෝච විහෙරති නැති කිංච ලෝකී උපාදීයති. ඒකවත් අල්ලගන්නේ නැහැ. ඒකවත් මතවත් රඳා අපිට පවතින්නේ නැහැ. ඒ වගේම තමයි ඉතින් වේදනානුපස්සන ආදී අනිත් කර්මනුත් ඒ කොයි අරමුණක්වත් දැඩිව ග්‍රහණය නොකරන හැටියටයි බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන්නේ. ඒ කාරණේම තමයි ඉතින් මෙතන මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ දේශනාව ආශ්‍රයෙන් අපිට ගන්න තියෙන්නේ විශේෂයෙන්ම මරණාසන්න අවස්ථාවේදී. දැන් මේ ලෝකේ තියෙන தત્ත්වය අනුව හිතලා බලනවා නම් දැන් මෙතන අනිපිඬු සිරාණන්ගේ අවසාන බණ ආසන්න බණයි කියලා කියන්නේ. ආසන්න බණ කවුරුත් හැම පින්වතෙක්ම බෞද්ධ පින්වතෙක්ම අවසාන මොහොත ගැන ලොකුවට හිතනවා. මොන මොනවා කර කර හිටියත් අන්තිම මොහොතේ සංඝයා වහන්සේ කෙනෙක් ගෙනල්ලා කොහොම හරි ඒ වෙලාවට හිත හදා ගන්න පුළුවන් නම් අර ඔක්කොම හරි කියලා සමහර කෙනෙක් හිතනවා. නමුත් මේ විපත්තිකර යුගයේ හිතන්න තියෙන්නේ හැත්ත වශයෙන්ම හැම වෙලාවෙම ආසන්න සිතෙන් සිටින සිටිය යුතු තරමට. දැන් මේ පින්නතුන් සමහර විට මගුල් තුලා ආදී වැදගත් ගමනක් යන්න හොඳට හැඳ පැනඳගෙන වාහනයකට නැගිලා යනවා. පිටි ගමන් ලොකු පිපිරීම් හඬක් ඇහෙනවා. සිහිය එනකොට ඉස්පිරිතාලේ ආසන්න බණ අහන වෙලාව. අන්න ඒ බඳු වෙලාවට මෙන්න මේ අනේ පිඬු සිටානන්ට මේ සාරිපුත්තු සායන් වහන්සේ දුන්න මේ බණ උපකාර කරගන්න පුළුවන්. ඒ වෙලාවට සංඝයා වහන්සේලා වඩම්ම ගන්න තිඩක් නැහැ. ඉතින් අන්න ඒකයි කරන්න තියෙන මරණ අවස්ථාවේ අපි යමක් ග්‍රහණය කරනවා නම් ඒක අනුවයි කර්මයත් එකට ගැළපිලා එනවනම් ඒක අනුවයි අපේ උත්පත්තිය සිද්ධ වෙන්නේ. මේ පින්නතුන් දන්නවා. දැන් සමහර විට අනේපිඩු සිතානන් ගේ ජීවිතය යම් යම් ප්‍රමාණයකට ආදර්ශයට අරගෙන එහෙම නැත්නම් ආදර්ශයට ගන්න උත්සාහ කරන සමහර පින්නතුන් ඉන්න පුළුවන්. විශාල පරිත්‍යාග ධන පරිත්‍යාග කරනවා. නමුත් ඒ පරිත්‍යාග කිරීම සමහරට පරමාර්ථය වෙනස් වෙන්න පුළුවන්. සමහරට නිලතල තාන්න මාන ඒවා බලාපොරොත්තු වෙන්නේ විශාල ධන පරිත්‍යාග දාන පින්කම් කරනවා. නමුත් අවසාන මොහොතේ අවසාන මොහොතේ හිත හදාගන්න බෑ. එහෙම හිත හදාගන්න බැරුව අන්තිමට සමහර විට තමන්ගේ නිවෙස් වලටම සමහර විට තමන්ගේ ගෙදරම ඉස්සරහ පුටුවට එනවා බල්ලෙක් වෙලා. එහෙම නැත්නම් අල්මාරිය යටට යනවා ගෙම්බෙක් යරණියෙක් වෙලා. අන්න අර උපාදානය නිසා, ඒ අල්ලා ගැනීම නිසා. ඒකට අර හිත නිදහස් කිරීමයි එතෙන්දී ඕන වෙන්නේ මරණාසන්න අවස්ථාවේදී උපාදානයෙන් හිත මුදා ගන්න වෙනවා. නිස්සය කියලා කියන්නේ ඒ ඒවා ඇසුරු කරගෙන තිබෙන සිත් සිත එයින් කඩා ගන්න වෙනවා. ඒකයි මේ අවශ්‍ය වෙන්නේ. ඉතින් මෙන්න මේ විදර්ශනා බණ කියලා කියන්නේ මේ මරණ අවස්ථාවේ අනිත් හැම දෙයක්ම අතහරිනවා කියලා අපි කිව්වට ඒ අතහැරීම කායික කරන අතහැරිලක් නෙවෙයි අන්තිමට බලනකොට. මේ සිතින්මයි අපි අල්ලගන්නේ. ඒ සිතින් අල්ලා ගැනීම නුවණින් දැකලා මේවායේ අනිත්‍ය ස්වභාවය, අනාත්ම ස්වභාවය ඒකයි බුදුරජාණන් වහන්සේ මතු කළ දෙන්නේ. මේ අල්ලා ගැනීමට හේතු වන ටික දැන් සාරිපුත්තු ස්වාමීන් වහන්සේත් මේ චක්කු විඥාණය ගැන කිව්වා. මේ විඥාණය නිසා ඇතිවෙන ස්පර්ශය ගැන කිව්වා. ඒ ස්පර්ශය නිසා ඇතිවෙන වේදනාව ගැන කිව්වා. අන්න ඒ ඒ විදිහට මේ සිත දිහා බලලා මේවා බැඳිලා තියෙන තැන යෝනිසෝ මනසිකාර කියලා කියන්නේ ඒකයි. අනේ පිඬු සිතානන් අර ගාථාවෙත් ප්‍රකාශ කළේ යෝනිසෝ විචිනේ ධම්මං. එවං තත්ත්‍විසුජ්ජති. ධර්මයේ යෝනිසෝ නුවණින් විමසන්නට ඕනේ. එහෙම නැත්නම් ඒ ඒවා ඇති වෙන තැනට හිත යොමු කරලා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ දක්වනවා මේ නායකුත් සංඥාව කියන එක මිරිඟුවක් හැටියට. එතකොට මේ ඇස කන නාසය දිවකය මන කියන ඒ හැම එකකින්ම ගන්න සංඥාවන් හැම එකක්ම බුදුරජාණන් වහන්සේ මිරිඟු හැටියට දක්වනවා. ඒ මිරිඟුව නම් ඒ මිරිඟුවට රැවටෙන්නේ මොකද කියන එක දැනගන්න නම් අන්න සලකලා බලන්න වෙන ඇතුළත මේ මේ දේවල් දැන් මෙතන මේ ඇසත් රූපයත් නිසා ඇති වෙන විඥාණය ඊළාට ඒ ස්පර්ශය ඒවා ඒවා අඳුනගත්තොත් අන්න ඒ බඳු කෙනාට අර අවස්ථාවේ බාහිර බන්ධන නොවේ මේ Taman ඇති කරගත්තු බන්ධනයි කියලා තේරුම් තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒ විදිහට භවයේ මේ නැවත නැවතත් ඉපදෙමින් යන්නේ සිත ගන්න අරමුණු අනුවයි. ඒකයි ධර්මයේ සඳහන් වෙන්නේ නිවන පිළිබඳව අපතිට්ඨං අපවත්තං අනාරම්මණං කියලා. නිවන පිළිබඳව සඳහන් වෙනවා අනාරම්මන తත්වය. කිසිම අරමුණක් ගන්නෙ නැහැ. නිවන කියලා කියන්නේ ලෞකික හෝ මේ එහෙම නැත්නම් ඔය පරලෝක හෝ ඒවා කිසිම අරමුණක් නොගන්නා තත්වයක්. මොකද ගත්තු අරමුණ තමයි නැවත උපතක් හැටියට මතුවෙන්නේ. ඉතින් ඒක ධර්මයේම සඳහන් වෙනවා. යංච බික්කවේ චේදේ යංච පකප්පේති යංච අනුසේති ආරම්මණං ඒතං හෝති විඥානස්ස තිතියා ආරම්මණයේ සති පතිට්ඨා විඥානස් හෝති යමක් චේතනා වශයෙන් යමක් ගැන හිතනවනම් යමක් ගැන කල්පනා කරනවා නම් ප්‍රකල්පන වශයෙන් යටත් පිරිසේ ඉන්න ඒවා පිළිබඳව අනුසය වශයෙන් අල්මක්වත් තිබෙනවා නම් ඒකත් ප්‍රමාණවත් විඥානයේ සිට ගැනීමට විඥානයේ මරණ අවස්ථාවේ විඥානය ගිහිලා කොතෙන්ට හරි ළඟින්නේ ඒ අරමුණ ඔස්සේ. එතකොට ඒ ඒක විඥානයේ ප්‍රතිෂ්ඨාවක් වෙනවා. අන්න එතකොට විඥානයේ ප්‍රතිෂ්ඨාවක් නොලබන తත්වය තමයි අපතිට්ඨං කියලා කියන්නේ. නිවන හඳුන්වන වචනයක්. සිත කිසිම අරමුණක පිහිටන්නේ නැහැ. ඊළඟට අරමුණක් ගන්නෙ නැහැ. අරමුණක් ගන්නෙ නැති නිසා ඒ පිහිටමකුත් නැහැ. පිහිටීමක් නැති නිසා පැවැත්මකුත් නැහැ. ඒක නිසා තමයි අපපතිට්ඨං අපවත්නම් අනාරම්මන කියලා මේ වචන සඳහන් වෙන්නේ. ඒකම වෙනත් විදියකින් කියනවා. දැන් ත්‍රිලක්ෂණය තුලින් මේ පින්න තුන හලත් ඇති. අනිත්‍ය සංඥාව කෙලවරට වැඩුවාම අනිත්‍ය සංඥාව වඩන්න අපි උපකාර කරගන්නේ යම්කිසි අප ඉදිරිපිට තිබෙන දෙයක්. නමුත් ඒවා ගැඹුරටම ගියාට පස්සේ අන්තිමට නිමිත්තක් නැති වෙනවා යම්කිසි නිමිත්තක් ආශ්‍රයෙන් අපි අනිත්‍ය සංඥා වඩන්න පටන් ගන්න. නමුත් අවසානයේදී ඒකේ අවසාන ප්‍රතිඵලය අනිමිත්ත නිමිත්තක් නොගන්න තත්වයට එන හිත. ඒක කෙලවර. ඒ වගේම තමයි මේ අනිත්‍ය සංඥාවේ කෙලවර. ඒ වගේම තමයි දුක්ඛ. යමක් අනිත්‍ය නම් මේ දුක් සහිතයි කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ දුක්ඛ සංඥාව ඉහළටම දිනු කර කෙනාට තණ්හාව ආසාව නැති වුණාට පස්සේ හිත ඒ ප්‍රණිදි කියලා. ඒ කියන්නේ ප්‍රණිදි කියලා කියන ප්‍රාර්ථනාවල්. ඒව නැති වෙනවා. ඒකට තමයි එතකොට අනිමිත්ත අපනිහිත කියන එකත් නිවනට නම. අනිමිත්ත తත්වය අපනිහිත. ප්‍රණිදියක් නැහැ. ආසාවක් නැහැ. කිසිම ආසාවක් නැහැ. ඊළඟට අනාත්ම දර්ශනය ගැඹුරින් දියුණු කරගෙන ආට අවසානයේ මේක ශූන්‍ය වශයෙන් වැටහෙනවා. ශූන්‍ය හිස් දෙයක්. මෙතන ගන්න දෙයක් නැහැ. සාර වශයෙන් ගත යුතු දෙයක් නැහැ. සාර වශයෙන් අර්ථ ගතු හිතෙන් අල්ලගත්තු එකට අනුව තමයි නැවත නැවත උත්පත්තියක් ලබන්නේ. ඉතින් නිවන හඳුන්වන ඒ පද තුනත් මේ පින්නතුන් නිතර අහලා අහලා ඇති. අනිමිත්ත, අපනිහිත, ශුන්්‍යත. ඔන්න ඔය ඒ தത്വයට ගෙන ඊමට උපකාර වෙන්නේ අන්න අර නැවත උත්පත්තියට හේතු වන උපාදානය. උපාදානය ඇතහැරීම. උපාදානය ඇතහැරීමට නම් තණ්හාව තුනී කරගන්නවා. ඉතින් අනේ පිඬු සිටුතුමාගේ ජීවිතය තුළින් අර තෘෂ්ණාව අර තම ක්ෂණිකව අර ඇතහැරීමේ ශක්තියක් ඒ සිටුතුමාට තිබුණා. ඒක නිසා ඒ වගේම අර ධර්මඥානය අනුව ඒ හිත දියුණු කරගෙන තිබුණා. අවසාන අවස්ථාවේ ඇසුණු නිසා අනිත් මාර්ගඵලවලට නොගිය නිසා නැවත උත්පත්තියක් ලැබුණේ නම් ඒක උපකාර වෙන්නේ නැති. ඉතින් අපිටත් හිතන්න තියෙන අපේ ජීවිත ගැන ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා මේ ධර්මයේ ගැඹුර යම් අවස්ථාවක අපි තේරුම් ගත්තේ නැත්නම් ඒ අනුව අපේ හිතවිලි පැවැත්වුවේ නැත්නම් අපිට තව දුරටත් තව තවත් සංසාරේ යන්න සිද්ධ වෙනවා. ඇතම් කෙනෙක් පැවිදි වෙන්න තැනක් නැතුව බන්ධන කඩා ගන්න බැරුව හිතෙන් පැවිදි වෙන තරමට ලොකු ඕනෑකමක් ඇති අය අපි සොයාගෙන එනවා. අනේ බඳු අයට. Tamange gedara dolala වල ඉඳගෙන හරි. ඒ තියෙන බන්ධන කොම් කොම හරි බේරගෙන සුහදව බොහෝ විට වෙන්නේ මේ බන්ධන නිසා ඒවා පිළිබඳව නොයෙකුත් අවුල් ඇති වෙන්න පුළුවන් ගිහි ජීවිතය තුළ ඥානවන්තව කල්පනාකාරීව සුහදව ඒ ගැන සාකච්ඡා කරලා ධර්මයෙන් තමන් තම තමන්ගේ සංසාර බය මතු කරගෙන ධර්මයෙන් වැඩක් ගන්න උත්සාහ කරනවන්ත අයට මෙන්න මේ අය මෙන්න මේ විදිය බය බණවලට බය වෙන්නේ නැහැ විදර්ශනා බය. මොකද මේ කවදා හෝ අපි මේ නැති කරගන්න ඕනේ මේ සසර නැවත නැවත උපතයි. එකට හිටියත් අන්තිමට ගිහිලා උපදින්නේ කොහේද? කොයිතරම් ප්‍රාර්ථනා කළත් අන්න ඒක නිසා මේ එක්ව සිටීම නෙමෙයි මෙතන වැදගත් වෙන්නේ. මේ දුර්ලභ අවස්ථාවේ බුද්ධ ශාසනය හමු වුණු අවස්ථාවේ ධර්මය අසන්ට ලැබුණු අවස්ථාවේ Taman උත්සාහවත් වෙනවා නම් අර අනේපිඬු සිතානන් කිව්වා වගේ සමහර විට ඉන්න පුළුවන් ගිහි පින්වතුන් අතරත් ගැඹුරු ධර්මයක් තේරුම් ගැන ඒ අනුව පිළිපදින්න පුළුවන් අය ධර්මය ආසන්ට නොලැබීමෙන් පරිහානියටපත් වෙන කියන කාරණය උඩයි අනේපිඬු සිතානන් අර විදිහේ අර බ්‍රහ්මා ආචනාව වගේ ආචනාවක් කරේ ගිහියන් වෙන්නේ. ඒකට මේ පින්වතුන්ට මේ විදිහේ සලකන්ට ඕන. ඒකට සූදානම් වීම වශයෙන් අනු සතිපට්ඨාන සූත්‍රයේම වැඩිදුර නොගියත් ගිහි පැවිදි කවුරුත් දැන් මේ කාලේ සතිපට්ඨාන සූත්‍රය කියන එක බොහෝ දෙනා හිතන්නේ මරණ ගෙදරක සජ්ජායනා කරන්න තියෙන එකක් හැටියට. එතකොට මරණ ගෙදරවල වල අර අතීතයේ අර වට්ටක් ඇහැලියට යන කල සතිපට්ඨාන සූත්‍රයට දැන් දීලා තියෙනවා. ඒක නෙවෙයි ඊට වඩා ගැඹුරු දෙයක් මෙතන තියෙනවා. සතිපට්ඨාන සූත්‍රයේ මරණ ගෙදරවල වල සිහිපත් කරන්න කියන්නේ මොකද? මේ අවස්ථාවේ යන සංවේගවත් අවස්ථාවේ යථා තත්ත්වය අවබෝධ කරගන්න පුළුවන්. එදිනෙදා මවාගත්තු ලෝකයක හිටියත් නමුත් බොහෝ දෙනා හිතන්නේ මේක සත්‍යඥානා කරන්න තියෙන එකක් කියලා. එහෙම නැත්නම් අසුබ දෙයක්. මරණ ගෙදරවල වල විතරක් කියන එකක් හැටියට සමහර උගත් අය පවා හිතනවා මේ සතිපට්ඨාන සූත්‍රය. නමුත් ඒක තමයි ගිහි හෝයවා පැවිදි හෝයවා ඒක තමයි තමන්ගේ ජීවිතේට ලං කරගන්න ඕනේ. ඒ බුද්ධ කාලයේ හිටි පුරාණ ඉසිදත්ත ආදී අය බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා අපි යම් අවස්ථාවක සතිපට්ඨාන හිත යොදලා හිටියන අපි ගිහි ජීවිතය ගත කරන අවස්ථාවේ පවා අපට විශාල සහායනයක් අපට දැනුණා කියලා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරන ඒ කාලේ හිටි ගිහි පින්නතුන් ඉතින් ඒක නිසා තමනුත් කල්පනා කරගන්න ඕන මෙන්න මේ කියන සංසාරේ භයානකයි මේ සංසාරේ භයානකයි මෙන්න මේ කියන උපද්‍රව කෙනෙකුට ඇති වෙන්න පුළුවන් උපාදානය තුලින් සමාහයට නොයෙකුත් විදිහේ දානපතියන් හැටියට හිටියත් අර දුර්වලකම තිබෙනවනම් සිතින් මේවා අල්ලගෙන තිබෙනවනම් අවසාන අවස්ථාවේ එන අවසාන හිතවිල්ල කොයි විදිහකක්ද කියලා කියන්න බෑ. ඒ ගෙදරවල වලටම ඇති තමන් ඇසුරු කළ අය පිළිබඳව ඇල්ම හෝ වේවා, ඒ වස්තු සම්භාරය නිසා හෝ වේවා, යම් යම් ඇලීම් ඇති කරගෙන තිබෙනවා නම් ඒක අනුව සමහර විට പ്രേත තිරිසන්නාත්ම පමණක් නෙවෙයි പ്രേතාත්ම තවත් සමහර විට යක්ෂයින් හැටියට ඒවා ආරක්ෂා කරන්න යක්ෂයින් රාක්ෂසයින් හැටියට උපත ලබනවා ඉතින් මේ වටිනා මනුෂ්‍යාත්ම භාවයේ වටිනා දේ තේරුම් ගත්තා නම් ඒකයි අර අනායපිනුස්තිඩානන් කිව්වෙන්න ගොත්තේන ධනේනවා ඒතේන මච්ඡා සුද්ධන්ති මිනිසෙන් පිරිසුදු වෙන්නේ ගෝත්‍රයින්වත් උසස් කමින්වත් ඒ වගේම ධනෙන්වත් නෙවෙයි මෙන්න මේ අර කියාපු ධර්මය අනුව ජීවත් වීම කර්මය ධර්මය විද්‍යාව ඊළඟට විද්‍යාව කියලා කියන අවබෝධය යෝනිසෝ ධම්මවිචේ යෝනිසෝ විචිනේ ධම්මං කියන්නේ ධර්මවිචේ සම්බොජ්ජංගේ එතකොට නුවණැති පින්වතුන් මේ විදිහේ තමන්ගේ ජීවිතය පිළිබඳ පුනරාවලෝකනයක් කළා අපිට මරණ අවස්ථාවේ අනිත් හැම කෙනෙක්ම අතහරින්න අතහැරියත් අවසාන වශයෙන් අපට අතහරින්න වෙන්නේ මෙන්න මේ සංඥාවත් මනසත් ඇති මේ කයයි. එතකොට එතෙන්ටයි අපේ අවධානය යොමු කළ යුත්තේ. බාහිර දේවල් නෙමෙයි. සලායතනය කියලා කියන්නේ ඒකයි. ආධ්‍යාත්මික ආයතන හයත්, බාහිර ආයතන හයත් තුලයි ලෝකයේ තියෙන කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. එතකොට ඒ ලෝකයේ තුල මේ නිවන පිළිබඳ රහසක් තිබෙනවා. ඒ ලෝකයේ තුල අර විදියට ඒවා ග්‍රහණය කරගත්තොත් ඒ ග්‍රහණය අනුව යම් තැනක ඒ සිත උත්පත්තියක් ලබනවා එතන භවයක් සකස් වෙනවා. උපාදාන පත්‍ය භව. අනුපාදා පරිනිබ්බාන. උපාදානය නිසා භවයක් ඇති වෙනවා. භව නිරෝධය වෙන්නේ අනුපාදානය තුලයි. අතහැරීම තුලයි. ඒක මොහොතක් මොහොතක් භාෂා පුරුදු කරන පින්නතාට ක්‍රමක්‍රමයෙන් මේවායින් සිත මුදා ගන්න පුළුවන් වෙනවා. මේ මුදා ගැනීමට සුදුසු ඉඟි බුදුරජාණන් වහන්සේ දීලා තියෙනවා. මේ හැම දෙයකම ඇති අනිත්‍ය ස්වභාවය. මේ හැම දෙයකම ඇති අනිත්‍ය ස්වභාවය. යමක් අනිත්‍ය නම් ඒ නැතර ප්‍රතිසංස්කරණය කරමින් තබා ගන්න සිද්ධ වෙනවා. ඒක දුක් සහිත දෙයක්. ඒ තුලම තියෙනවා මේක තමන්ගේ වශයෙන් පවත්වන්න බැරි බව. අනාත්ම කියලා කියන්නේ ඒකයි. තමන්ගේ වශයෙන් පවත්වන්න බෑ. බුදුරජාණන් වහන්සේ බොහෝ දිනාගේ සමහිත බමුණන්ගෙන් පවා පළමුවෙන් මහානම ඒක එක්තරා ප්‍රකට කාරණයක් නිසා යහන්නේ. මොකද බමුණ හිතන්නේ රූපය නිට්ටයද අනිත්‍යද? උත්තර දෙන්න වෙනවා අනිත්‍යයි කියලා. යමක් අනිත්‍යද? එය සපද දුක්ද? ඒ දුක් සහිතයි කියලා ප්‍රකාශ කරනවා. යමක් සැප දුක් සහිත නම් ඒ ඒ වගේම අනිත්‍ය නම් වෙනස් වෙන ස්වභාවය. විපරිණාම අඤ්‍යතාභාව. හැම දෙයක්ම අන්‍ය ස්වභාවයකටපත් වෙන විදිය දෙයක් නම් තමන්ගේ වශයේ පවත්ව ගන්න බැරි නම් එය ඒතං මම යේසෝ හමස්මි යේසෝ මේ අත්තා කියලා කීම සුදුසුද? යාගෙම ප්‍රශ්න කරනවා. එවැනි දෙයක්කට මෙය මගේයි මෙය මම වෙමි මෙය මගේ ආත්මයයි කියලා තණ්හා මාන දික්ටි වශයෙන් ගැනීම සුදුසුද කියලා ඒක එයාටම හිතන්න අරිනමයි තමන්ගෙන් ඒ කියන්නේ විමසු කෙනාටම අන්න ඒ විදිහට අපි කල්පනා කරන්න ඕනේ එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා තියෙනවා මේ ශරීරයක් තමාගේ ඉනොයි ඒක නිසා තමන්ගේ වශයෙන් පවත්වන්න බැරි අනිත් ඒවත් එහෙමයි වේදනා සංඥා සංඛාර විඥාන මේකක්වත් තමන්ගේ වශයෙන් පවත්වන්න බැරි නිසා ඒ වගේම ඒවා අනිත්‍ය නිසා, ඒ අසාරයක් හරයක් අරටුවක් නැති නිසා බුදුරජාණන් වහන්සේ ඒකය මේ පිණුතුන් කොටිකුත් අහලා තියෙන ওই උපමා හතට දක්වලා තියෙන්නේ. රූපය කියලා පෙන පිඬුවක්ය, වේදනාව කියන්නේ දිවි බුබුල්ය, සංඥාව කියන්නේ මිරිඟුවක්ය, සංස්කාර කියන්නේ කෙසෙල් පතුරු ගොඩක්ය, කෙසෙල් කඳක්ය. විඥාණය අවසානින් කියනකොට අන්න අර දැන් මෙතන මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ නිරන්තරයෙන්ම විඥාණය ගැන සඳහන් කළා. විඥාණය මායාවක් බවයි අවසානයේ ප්‍රකාශ කරන්නේ. ඒකයි එතකොට මේ කිසිවක්ම විඥාණය තුල නැති දෙයක් ඇති හැටියට පෙන්눔 කරන ගතියක් තියෙනවා. නැති දෙයක් ඇති හැටියට පෙන්눔 කරන දෙයක්. මොකද්ද එතකොට ඒ අල්ලගන්නේ? අරමුණ හැටියට අල්ලගන්නේ මොකද්ද ධර්මානුකූලව? ඒක තමයි විදර්ශනා යෝගියා දන්නේ නාම රූප හැටියට. එතකොට අල්ලගන්නේ නාම රූපයයි. නාම රූපය කියලා කියන්නේ විඥානයේ වැටෙන ඡායාවක් පමණ බව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඉතින් මේකට අදාළ තරමක් හරි අදාළ පොඩි උපමා කතාවක් බෞද්ධ සාහිත්‍යයේ නෙවෙයි පැරණි ග්‍රීක සාහිත්‍යයේ සඳහන් වෙනවා. එක්තරා ග්‍රීක තරුණයෙක් හිටියා නාසිසස් කියලා. මේ නාසිසස් කියන ග්‍රීක තරුණයා ඊටාම රූමත්. නමුත් කවදාවත් Tamanගේ මූණ දැකලා නැහැ. කණ්ණාඩිය දිහා බලලා නැහැ. ඒ දවසට කැලේ ගිහිල්ලා පොකුණකට නැමුණා මූණ හොදන්න. පළමු වරට දැක්කා Tamanගේ මූණ. රැවටුණා දෙවඟනක් කියලා, වතුරේ ඉන්න දෙවඟනක් කියලා. ඉතින් ආලයෙන් මුලා වෙලා වැළඳ ගන්න බැලුවා. අත් දෙක දානකොටම වතුර එහෙම වෙනවා. බැරි වුණා. නැවත නැවතත් බැලුවා බෑ. ඊළඟ දවසෙත් ආවා. ඊළඟ දවසෙත් ආවා. බලන දෙවඟන වැළඳ ගන්න බෑ. අන්තිමට එතනම ඒ වියෝවෙන් එහෙම නැත්නම් අල්ලගන්න බැරි කමින් එතනම වේලිලා මැරිලා එතන හටගත්තු පැලෑටියට නාසිස් කියලා මේ වචනේ තියෙනවා කියලා. ඔය ග්‍රීක ග්‍රීක කතාවක්, ග්‍රීක දේව කතාවක්. නමුත් මේ කතාව තුල තියෙනවා අන්න අර හෙවනල් තමන්ගේ පිළිබිඹුවට රැවටීම පිළිබඳ කතාව. ඕක ධර්මානුකූලව කියනවා නම් ආත්ම ස්නේහය. අන්න බුදුරජාණන් වහන්සේ මතු කරලා තියෙන්නේ ආත්ම ස්නේහය. ඒකයි ධම්මපද ගාතාවක් හිම තියෙන්නේ. උච්චෙන්ද සිනේහ මත්තනෝ කුමදං සාරධිකං වපානිනා. සම්ති මග්ග මේව බ්‍රූහය. නිබ්බාණං සුගතේන දේශිතං. බුදුරජාණන් වහන්සේත් ඒ වගේ උපමාවක් දෙනවා මලක් පිළිබඳ උපමාවක්. උච්චෙන්ද සිනේහය මත් වෙනවා. තමාට තියෙන ස්නේහය ආත්ම ස්නේහය කපා හරින්න. කුමුදං සාරධිකං අපාණිනා සරත් සමේ කුමුදු මලක්. අතින් නටුවෙන් කඩලා දාන්න වගේ. සරත් සමේ කුමුදු මලක් කඩන්න වගේ ආත්ම ස්නේහය කපා හරින්න. සම්ති මග්ගමේව බ්‍රූහය නිබ්බාණං සුගතේන දේසිතං නිර්වාණ ශාන්තියට යන ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කරන්න සුගතයන්න් වහන්සේ විසින් දේශනා. එතකොට මෙන්න මේ උපමාවෙන් අපට පෙන්වු කරනවා අර නාම රූපය පිළිබඳ. ඒ අල්මයි මෙයත් අතහරින්නේ කියලා කියන්නේ. මේක උච්ඡේදයක් වශයෙන් නෙවෙයි. බොහෝ කෙනෙක් හිතනවා මේ භව නිරෝධය කියන කතාව, ධර්මයේ නිවන කියන එක මේ අපි ලියන කියන දේවල් පවා සමහරට උච්ඡේදවාදියක් කියලා ඇතම් කෙනෙකුට පේන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ කිව්වේ අන්න විඥාන මායාව එක පැත්තක් තමයි විඥාන මායාවේ වැටෙන ඡායාවයි නාම රූපේ හැටියට ධර්මයේ දක්වලා තියෙන්නේ. ඒක නමට රූපයක්. අනිත් පැත්තට බලනකොට රූප ස්වરૂපයක්. නියම නමකුත් නෙවෙයි නියම රූපයකුත් නෙවෙයි. නමට රූපයක් රූප ස්වરૂපයක්. එතකොට ඕකයි නාම රූප කියලා කියන්නේ. ඒ නාම රූප කියලා කියන්නේ අනේ නාම ධර්ම වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන නාම ධර්ම ටිකයි. රූප කියලා කියන්නේ අන්න අර ධාතු අර මහා භූත ධර්ම යථා තත්ත්වය තේරුම් ගන්න බැරි තනි තනිව අඳුන ගන්න බැරි පඨවි ආපෝ තේජෝ වායෝ කියන ආශ්‍රයෙන් අපි ගන්න රූප සංඥාවයි. ඕකයි නාම රූපය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ නාම රූප පිළිබිඹුව තුලයි ලෝකයා එහෙන් පිටිම මේ අල්ලාගෙන සිටින ඕනෑම දෙයක් යෝගාවචරය දකින්නේ මෙතන තියෙන නාම රූප ටික විතරයි. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර අනිත් එක ධාතු හතර ආශ්‍රයෙන් ගත් රූප සංඥාව. අන්න ඒ තේරුම් ඒ අවබෝධය තුලිනුයි විදර්ශකයා ක්‍රමක්‍රමයෙන් ඉදිරියට ගමන් කරන්නේ බුදුරජාණන් වහන්සේ දුන්න ත්‍රිලක්ෂණී උපකාර කරගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණී උපකාර කරගෙන ඒ වගේම මේ හැම දෙයක් පිළිබඳව තියෙන ලෝකයේ තියෙන විපල්ලාස හැටියට දක්වන විපරීත සංඥා Taman තේරුම් අරගෙන අනිත්‍ය දේ නිට්ටය හැටියට දකින දුක් සහිත දේ සැප හැටියට දකින අනාත්ම දේ ආත්ම හැටියට දකින අසුබ දේ සුබ හැටියට දකින මේ විපරීත දර්ශනයේ යථා තත්ත්වයේ තේරුම් අරගෙන අන්න විදර්ශනා මාර්ගයේ යනවන සතිපට්ඨාන සූත්‍රය ආශෙන් මේ පින්නතුන්ටත් පුළුවන් ගිහි ජීවිතයේ හිටියා අරකේ සුදු ඇඳුම් ඇඳගත්තු ගිහියන් අතරත් සමහර විට ඉන්න පුළුවන් ධර්ම අවබෝධය ඇති. ඒකට මේ අවස්ථාවේ මේ අපි දේශනා කළ බණේ ඇත්ත වශයෙන් මේ පින්දුතුන් පින් දෙන්න ඕන අන්න අනේ පිඬු ඒ සුදත් ඒ අනේ පිඬ අනාථ පින් ටික දේව පුත්‍රයාට. එතකොට මේ මෙතෙක් වේලා අපි මේ දේශනා කරබන මේ අර කලින් කියාපු ආකාරයට මේ පින්දුතුන්ට යම් වෙලාවක අපි එතේ නොවේවා කියලා හිතුවත් අර විදිහේ උපද්‍රව අවස්ථාවක හදිසිය රෝහලක සිය ආපු වෙලාවටවත් අන්න මෙන්න මේ බණ උපකාර වේවා කියන අපේ ප්‍රාර්ථනාවයි. ඒකට මේ පින්තුන් මෙසෙක් ඇසු මේ විදර්ශනාත්මක බණ තම හැකිතා ප්‍රයෝජන ගැන මේ ජීවිත මේ ජීවිතය තුලම සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේදෙන උතුම් අමා මහ නිවනින් සැනසීමට ශක්තිය බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන අතර අවිචේසිත අකනිටා දක්වා යම් තාක් සත්ව කෙනෙක් අනාථපිණ්ඩික දේවපුත්‍රයා ඇතුළු මේ විශ්වයේ සිටිනවනම් මේ බඳු ධර්ම දේශනාවක් ධර්ම ශ්‍රවණයක ආනිසංස අනුමෝදන් වෙන්න පුළුවන්. ඒ හැම කෙනෙක්මත් මේ අනුමෝදන් වීම තුලින් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවනින් සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරගෙන මේ ගාථා කියන්නේ එත්තාවතා චම්හි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා තිබුම්මාඨා දේවානාගා මහින්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දුක්ඛප්පත්තා චනිදුක්ඛා භයප්පත්තා චනිභයා තාචනිසෝකා හුන්තු සම්පීති පානිනෝ දුක්ඛප්පත්තාදනින් දුක්ඛා භයප්පත්තාදනින් භය තාදනින් සෝකා හුන්තු සබ්බේපි පාණිනෝ දුක්ඛප්පත්තාදනින් දුක්ඛා පත්තාදනින් භය සෝකප්පත්තාදනින් සෝකා හුන්තු සබ්බේපි පාණිනෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ තු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාරුමෝහෝතු යාව නිබ්බානපත්තියා විනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝතු යාව නිබ්බානපත්තියා සම්බීතියෝ විවජ්ජන්තු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 ඔබ සැමට තෙරුවන් සරණයි.